මත්නි විහාරස්ථානයේහි මේ වර්ෂයේ අවසානයේ පැවැත්වෙන භාවනා වැඩසටහන් මාලාවේ ආරම්භය අද මේ දවසේ 25 වෙනිදා පටන් ගන්නයි. එක්තරාතකින් 25 වෙනිදා දවස ලෝකවාසී සීලු දෙනාට වැදගත් දවසක්. ක්‍රිස්තියානි ආගම ධර්මය අනුව කල්පනා කර නැත්නම්ක පූජනීය දවසක් ක්‍රිස්මස් දවසේ කියලා කියන්නේ. අපි ඉතින් බෞද්ධ පිරිස මේ රටේ නිවාඩුපාඩු ලැබෙන දවසක් අද දවස අවුරුද්දක් ගෙවිගෙන යන අවස්ථාවේ භාවනා වැඩසටහනකින් ඒ වර්ෂය දිවන්නට අවසන් කරන්ට ලැබෙනවා නම් ඒක තමයි ඊ타ත්ම හොඳ වැඩපිළිවෙල බෞද්ධ පිරිසකට ඒ වර්ෂය නිමා කරන්නට. ඉතින් මේ වසරේ මේ භාවනා වැඩසටහන පැවැත්වීම සඳහා මේ පින්වතුන්ගේ අපගේ ආරාධනාවෙන් උඩිරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ මේ පිළිගල ආරණ්‍ය සේනාසනයේහි සම්මත්තාචාර්ය ස්වාමීන් වහන්සේ වැඩම කළා. ඒ ස්වාමින් වහන්සේ පිළිබඳ 아무තු හැඳින්වීමක් මේ පින්වතුන්ට අවශ්‍ය කරන්නේ නෑ. උන්වහන්සේගේ වැඩසටහන් තුලින් උන්වහන්සේගේ භාවනා කමතහන් ලබා ගැනීම තුලින් ඒ වගේම ධර්ම දේශනා තුලින් මේ පින්වතුන් ගාමජීව ස්වාමීන් වහන්සේ හඳුනාගෙන තියෙනවා. අපි තාම සන්තෝෂ වෙනවා උන්වහන්සේට මේ අවස්ථාවේ විහාරස්ථානයට පැමිණලා මේ වැඩසටහන මෙහෙවන්නට වැඩසටහන සිදු කරන්නට ඉඩකඩ ලැබීම පිළිබඳව දිගු වැඩසටහන් මාලාවක් දහම් චාරිකාවක යෙදෙමින් සිදු කරමින් උන්වහන්සේ පැමිණි ඕස්ට්‍රේලියාවේ විවිධ පළාත්වල ඒ වගේම නිව්සීලන්තේ මේ වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන් දෙක තමයි මේ මා මේ අවුරුදු මේ මාසයේ අවසානයේ ඉවගෙන ලබන මාස මුලත් සිද්ධ කරන්නේ මේ හරස්ථානෙන් කරගෙන.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 සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් අට්ඨංග උපෝසත සීලං ධම්මං සාදුතං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සබ්බං අපි මේ ඇත්තටම අපේ මුලාසනත් ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ මේ ධාර්මික ආගමික ජීවිතයේ කළ යුතු උතුම්ම කාරණාවකටයි මේ පෙන්දලා තියෙන්නේ. විශේෂයෙන්ම ඉතින් මේ වගේ රටකට ආපුවාම හොඳට තේරෙනවා කාලයේ තියෙන වටිනාකම සෑම කෙනෙකුම කොහොම කාර්ය බහුල වගකීම් අධික ජීවිත ගත කරන්නේ. ඉතින් අවුරුද්දක් සැලසුම් කළා තමයි අපි මේ වගේ වෙලාවකට මේ වගේ කල්යාණ මිත්‍ර සංගමයක් රැස් කරගන්නේ. ඉතින් කවුරුත් බොහොම උනන්දුවෙන් ආසාවෙන් බලාගෙන හිටියා. ඒ නිසා කාලේ වටිනාකම පිළිබඳව එච්චර කතා කරන්න දෙයක් නැහැ. අපි මේ ලැබිච්ච කාලයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අප්‍රමාදය කියන එක දිනු කරන්න. ඒ අප්‍රමාදය දිනු කරනවා කියලා කියන්නේ ප්‍රමාදයට වැටෙන එක කෙලෙස් වලට බරව ගත කරන එක නැති කරනවා කියන එක. මේ අප්‍රමාද ධර්මයේ දිනු කිරීම සඳහා කටයුතු කිරීමේදී අපි මේ වගේ දෛනිකව හෝ වේවා නැත්නම් පූර්ණ කාලීන භාවනාවක යෙදෙනකොට මේ වගේ හෝම වියදම් කරලා කාලයක් සැලසුම් කරලා හදාගත්ත මේ වගේ තැනකට ආවට පස්සේ අපිට ක්‍රමවේද දෙක තුනක් යොදා ගන්න පුළුවන් ආධුනික හිතක් අප්‍රමාදයට හඳුලා දෙන්න. එහෙම නැත්නම් දැනට යොදාගෙන තියෙන හිතක් ඒ කියන ක්‍රමයේ අර්ථයදීම හොඳට තහවුරු කරගන්න. මේ අප්‍රමාද කියන වචනය සිංහලයේ තපවතින වචනයක් නිසා ඉච්චර විස්තර කරන්න දෙයක් නැහැ. ඒක හොඳට තේරෙන්නේ ප්‍රමාදයේ කියන වචනේ දන්න කොටයි. ප්‍රමාදය කියලා කියන්නේ මේ කලියොත් කිරීමේ පමාව සහ නොකල යුත්ත නොකිරීමේ පමාව. ඉතින් අපි හුඟක් වෙලාවට ආගමේදී බුද්ධ ආගමේදී කල යුත්ත කරන්න පමා වෙන්න එපා කියන එක යුතුයකම් භාරයේ පැත්තේ අපි මුදක දන්නා දෙයක්. ඒකකින් ගුරුත්වයත් පොඩියක් අන්න උගන්වනවා ගුරු ටීචර්න්ට උගන්වනවා වෛද්‍යවරු වෛද්‍ය හේතුන්ට උගන්වනවා රට පාලනය කරන ඇත්තෝ රටුන්ට උගන්වනවා නමුත් මේ අප්‍රමාදයට යනකොට කලියොත් කිරීමේ ප්‍රමාද වීම ඕකලියොත් කිරීමේ අප්‍රමාදයට වඩා නොකලියොත් නොකිරීමේ අප්‍රමාදය තමයි අපි ඉස්සර කරලා පෙන්නන්න හදන්නේ. ඔච්චරයි යෝගේ තියෙන වෙනසකට තියෙන්නේ. හැබැයි ඕක ඔච්චර වුණාට වැඩි කියලා කපා. මොකද අපේ හිතේ ඒ තරම්ම කලියොත් කිරීමේ ප්‍රමාද නොවීම පිළිබඳව ඉස්සර කරගෙන යන ගමනක් මේ යන්නේ. ඒක නිසායි අපිට අත්‍තර මේ හම් වෙන්න පුළුවන් උනේ අපි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ නොකලියොත් නොකිරීම පිළිබඳව අප්‍රමාදය කලයුත්ත කිරීමේ අප්‍රමාදයට ඉස්සරහින් කියන්නේ හදා. හරිම අමාරුයි. මොකද හේතුවක් මේ ආකල්පගත වෙලා ගත කරන්නේ. නමුත් අපි මතක් කරගත්තොත් මුලින්ම මේකයි අපි කරන්න හදන්නේ කියලා හැප්පෙනකොට වරදිනකොට පරදිනකොට තේරෙයි. ඇයි මේ හැප්පෙන්නේ? ඇයි මේ පරදින්නේ? ඇයි මේ වරදින්නේ කියලා. එතකොට ඉතින් අර සත්පුරුෂ ක්‍රමයේ කල්පනා කරනකොට එහෙම නැත්නම් යෝන්සෝමනසින් කල්පනා කරනකොට තේරෙයි මේකයි මේක අමාරුයි. මෙන්න මේ නොකල යුත්ත නොකිරීම පැත්ත ඉස්සරහට කරනකොට මේක තේරුම් කළ දෙන්න පුළුවන් අනිත් පැත්ත තමයි ටිකක් ගැඹුරු වචනයක් කරන සතිය ඉස්සර කරගන්න. එතකොට එතෙන්ට යනකොට සතිය සමානයි අප්‍රමාදය කියලා සරල සමීකරණයක් ලියන්න. සතිමත් වෙනවා කියලා කියන්නේ අප්‍රමාද වෙනවා. අසතිමත් වෙනවා කියලා කියන්නේ ප්‍රමාදයට වැටෙනවා. ඉතින් සතිමත් වෙනවා කියනකොට ඒක ආනාපාන සතියේට බුද්ධානුස්සතියට, දේවතානුස්සතියට ආදි වශයෙන් මේ ච අනුස්සති භාවනා වශයෙන් අපේ සම්ප්‍රදාය පවතින ක්‍රමේ හැම වෙලාවෙකම මේ සතිය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. නමුත් ගාක්ම අඩුවෙන් හිත යොදලා අඩුවෙන් අවබෝධ කරගත්ත වචනයක් තමයි සතිය. ඉතින් ඒ නිසා එතෙන්ට යනකොට කිය හැකි දැන් ප්‍රමාදය අප්‍රමාදය ඉගෙන ගන්නකොට අපිට කියන්න පුළුවන් කලයුත්ත කිරීමේ ප්‍රමාදයට වඩා කන්ටක් කළ යුතු කිරීමේ අප්‍රමාදයට වඩා නොකළ යුතු නොකිරීමේ අප්‍රමාදයේ ඉස්සරහට තීලක් මේ කරන්න සතිය ගැන කතා කරනකොට ඒ වගේම දෙයක් කියන්න පුළුවන් බුද්ධ ආගමේ කියනවා මේ ආගම පැත්තත් ධර්මයේ පැත්තත් කියලා දෙකක්. අපි මේ එකතු උනේ ආගම පැත්තේ මධ්‍යස්ථානෙක ඒ ආගම පැත්තේ ඉදිරිපත් වෙන සංඝයා ඉදිරිපත් කරගෙන අපි සීලක පිළිපදවාගෙන බුදුරජාණන් වහන්සේට ඒ කළ යුතු බුද්ධ පූජා මල් පහන් ඉදිරිපත් කරගෙන ඇති කරගත් ආගමික පරිසරය. මේ තුල අපි ධර්මයේ මතු කරන්න හදනකොට අනිවාර්යයෙන්ම ඉස්සරහට එන চৈতසිකය තමයි සතිය. ආගම පැත්ත කතා කරනවා සද්ධාව, චේතනාව, වීර්ය, සමාධිය බොහෝම බරපතල চৈতසික. ධර්මයේ පැත්තට යනකොට අර කොහේ දෝ නැති සත්‍යයක් ඇවිල්ලා මේ සේරටම ඉස්සරහින් හිටගන්නවා. නමුත් කවදාකවත් සතිය විසින් හිත ගන්න ධර්මයක් නෙවෙයි, ඉදිරියට එන ධර්මයක් නෙවෙයි, අනික් අය පෙරලගෙන එන ධර්මයක් නෙවෙයි. අර ආගමක කටයුතු කරන කෙනෙක් ධර්මයේ පැත්තට හැරෙනකොට ආකල්පමේ වෙනස තමයි තමන්ගේ ස්වච්ඡන්දේ, තමන්ගේ මනාපේ ඉදිරියට එන්නේ නැති සතිය අපේ අර සම්පූර්ණ අදිස්ථාන ශක්තිය යොදවලා, වීර්යය යොදවලා, හදාය යොදවලා ඉස්සරහට ගන්න එක ඉතින් කෙරේ. ඒක ගත්තට පස්සේ පුදුමාකාර අපි මේ මතුවත අහන්තර වල පෞක්ෂත්වයේ රුචි අරුචිකම් වල වෙනස්කම් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස්කම් ටික තමයි අර ප්‍රමාද අප්‍රමාද කියන වචනේ පෙන්වන විදිහට නොකල යුත්ත නොකිරීමට තමයි අපි ගොඩාක් එතකොට උනන්දු වෙන්නේ. කල යුත්ත කිරීමවල් කෙරෙන. කෙරනට නොකල යුතු නොපනත්ක නොකර සිටී. ඉතින් මේක තමයි සීලේදී අපි කය වචනෙන් සිදුවෙන අකුසල නොකර සිටී. සතුන් නැවීම, හොරකම් කිරීම, කාමී වර්ධව හැසිරීම වචනේ සිදුන අකුසල් නොකර සිටීම. ඒ නිසා දැඩිසේ මතක් කරන්න වෙනවා ඔය දෙකෙන් අපිට කයෙන් හිතවෙන සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරේ ධම්ම ධර්ම කොට නැගිලා තියෙන මේ පරිස්සේතුන කිසිවෙන්නේ නැහැ. හැබැයි මාට වග වෙන්නත් බෑ මම දැකලා තියෙනවා මේ වචනේ සිදුන අකුසල් කරනවා බරපතල විදියට තියෙන්නේ. ඒ තමයි තාමත්ම ආරාධනා කරනවා ආයාචනා කරනවා මේක ඇතුලේ කතා කරලා පොතක් අත කරා. පොතනේ සම්පූර්ණයෙන්ම නැත කරා. ඕනෙම නැහැ. අවශ්‍ය දෙයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ කතා කරායි මම කතා කරායි මේ සංවිධානය කරන ඇත්තෝ කතා කරායි අනික් අත්තන්ට කිසියම් වරදණ්ඩයක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ අකුසල් නොකර සිටීමක් නම් කොච්චර කලේට කල්පයක්වත් ගන්න කලේ බින්දා වගේ නාස්තියක් සිද්ධ වෙනවා මේ වචනේ ඒක විතර සාමේතයි ඒ වගේ මේ තියෙන සතියටයි විනාශකාරී දෙයක් මම දැකලා. කායික ක්‍රියාවලිය ඉච්ඡාම ප්‍රශ්නයක් නෑ ඒක හොතලා ගන්න පුළුවන්. මනස කියන එක තාම ඉච්ඡාකාර වෙලා නැහැ බොහොම වාතේ වාගේ. ඝන බහල වෙලා නැහැ. මේ වචන තමයි තියෙන්නේ. සා යෝගාවචර කමේ අපි මේ ගන්න ගැම්ම ඉදිරියට ගන්න නොකල යුත්තේ නොකිරීමේදී කොච්චර අමාරුද කියලා තේරෙයි මේ විශ්වචන පරිවර්තන කියලා මතන බොරු කියන මේ දේවල් වලට අහු වෙන වචනයේ ඒ සංවරය. මොකක් තමයි මාසේ ගාණෙම කීප පොලකදීම මගේ බොහොම ශ්‍රද්ධාවන්ත ලෝකම් පින්නන්ට බොහොම කාලේ වටනාකම ඇත්තෝ හම්බෙලා තිබුණා. ඒ අර ධර්මමය ඇති සතුට නිසාද මොකක්ද මන් දන්නේ නැහැ. කොච්චර කිව්වත් අහන්නේ. කොච්චර කිව්වා කතා. ඉතින් එහෙම කරනවා නම් ඒ මුදල්ලෙන් අදින්න පුළුවන් තරම් කුණු චේති කණයෙන් දෙන් සුද්ධ කරන්න ආවා. භාවනාවේ සුද්ධ කරන්න හදාන්නේ හිතේ තියෙන අකුසල කර්ම නිසා වචිත්වාරයේ හොඳට පරිසම් කරගන්න. හරි අමාරුයි. ඒ නිසා අවස වන්දනාවට එනකොට අපි ගොඩක් පිටසක් එක්ක කටයුතු කරන්න වෙනවා. දැනේ නැත්නම් ඇති වෙන හැම කෙනෙක්ම ඒ තමන්ගේ යෝගාවදන් සම්සුනතු කරගෙන පුළුවන්තරම් ඒ සීලේ පැත්තෙන් සලකලා නොකලී පැත්තේ වචන කතා කිරීම එහෙම නැත්නම් ගණන් කරන්න දවස් කතා කරන්නේ හොඟවට කීප පැයකටම මතුවෙච්ච වචනයක් තමයි අගයක් තමයි මම පටන් ගන්නකොට මතක් කරා දවසකට Tamange පරිසරයේ නිකුත් වෙන ශබ්ද ප්‍රමාණයට Taman යහොක් අද්දෙන්නේ. වචන විතරක් නෙවෙයි පොළවේ ඇවිදිනකොට මේ පොළොව දිදි පිටි ගන්න. වංගප්ප ගානක් ඔල්ලනකොට ඒක සටපට ගන්න. ඒක දොරක් අරිනකොට වහනකොට ගෝසකර. ආ නෙවුවට අහුම්කම් දුන්නොත් ඉතින් වගේ Tamanට තේරෙන්න පටන් අරගනි. මේ ශබ්ද දූෂණය පැත්තෙන් අපි කොච්චරක් පරිසරයට එකතු කරනවද ඒක අපි දැනගන්න පටන් ගත්ත දවසේ තමයි අපිට නිස්සද්ද භාවයක අයිතිවාසිකම ලැබෙන්නේ. අපි අපෙන් නිකුත් වෙන ශබ්ද පිළිබඳව ගණන් හිලව් නැතුව අපේ කවදාකවත් පරිසරයෙන් අපිට නිස්සද්ද භාවය ලබන්නේ නැහැ. උදේ ඉඳලා මට සං කරගන්න මගෙන් කොච්චරක් ශබ්ද නිකුත් වෙනවද? ආ මේක මොකද යුතුයන කිසිම තරගයක්. ඊගාවට තමයි අපි තේරුම් අරගන්න ඕනේ අප්‍රමාදයේ සතිය වැඩිම සඳහා ක්‍රම තුනකට මම මතක් කරා මේ කාලය ගත කරමු කියලා. අපිට පුළුවන් මේක සඳහා පරියංක භාවනාවේදී, සක්මන් භාවනාවේදී සහ එදිනෙදා කටයුතු වලදී කියලා තුන් ආකාරයෙන් මේ සතිය පිටනවා. ඉතින් පරියංක භාවනාවට ගියාට පස්සේ අර කයෙන් වචනයෙන් සිදුවෙන අකුසල කර්ම නොවෙනවා නැත්නම් සීලයක් තියෙනවා කියන අදහස නාවට පස්සේ ඊට වැඩිය සියුම් මට්ටමේ පරිපාලන කටයුතු හික්මෙන වැඩ බයලජ්ජාවල් අපිට සලකන්න වෙනවා. අපි පුද්ගලයේ කිව්වහම සාමාන්‍ය ස්වරූපයෙන් කියනවා නාම රූප පද්ධතියක් මෙතන තියෙන්නේ. නැත්තම් හිත කය දෙක යදූමක් මෙතන තියෙන්නේ කියලා. මේක තව විස්තර කිරීමේදී කීපාකාරයකට කරනවා. මෙතෙන් මම මතක් කරන්න කැමතියි පුද්ගලයේ කියනකොට ආයතන හයක් තියෙනවා. ඇහ කන දිව නාසය කය මන කිය. ඉතින් මේ ආයතන හයම එකිනෙකා තරඟ කරමින් ආයතන පැවැත්වීම සඳහා ගනුදෙනු කරනවා. මෙන්න මේ සම්ඩුවේදී නැත්නම් මේ හය දෙනාටම එක චිත්තක්ෂණයක එක වැඩයි කරන්න පුළුවන්. ඒ නිසා ඒ චිත්තක්ෂණය පැහැරගන්න ඒ අතරමැද ඇහ කන දිව නාසය කය සහ හිත කියන හය දෙනා කිසිම අනුකම්පා විරහිතව හැපිපෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමේදී සරුවත්තන් ආංශයේ නිරීක්ෂණ අනුව වැඩියෙන්ම දිනන්නේ වැඩියෙන්ම චිත්තසංතානයේ කෙලසන්නේ ඇහි. ඒක නිසා සර්වඥයන් සඳහන් කළ තියෙනවා ඇහැ පාලනය කරන්න ආධුනික තමයි. ඒක නිසා අපි මේ වැඩේ පටන් ගන්නකොට අප්‍රමාදයේ කියන එක ආධුනිකයකට පටන් ගන්නකොට ඇහෙන් පටන් ගන්නට අමාරුයි. හැබැයි ඒකේ වෙනස් පැත්තක් තියෙනවා සරුවත්න වහන්සේ ආයතන ගැන කතා කරන දේශනාව පටන් ගන්නේ ඇහි. ඒකට හේතුව මොකද? වැඩියෙන්ම දවසකට කුසල අකුසල එකතු වෙන්නේ ඇහි. වෙනදා මේක කතා කරන්න වටිනවා. වැඩේ පටන් ගන්නකොට ඒක ඉස්සලාම පාලනය කරන්න බැරි එකක් විදිහට తాවකාලිකව වසා දැමීමක් කරන්න වෙනවා. නිසා පරියන්කයට ගියාම අස්වසා ගැනීමක් අපිට කරන්න ඊ ගාවට අපේ හිත පැහැරගන්නේ අපේ හිත මත් වෙන්නේ කනට ශබ්දවලට. ඒ නිසා මිනිස්යාගේ උපකරණ විදිහට කන වහන්න බෑ. පැටේ දැක්ක ඇත්තටම අර ගිය ප්ලස් පාවිච්චි කරනවා. අඬ පොරොප්පලා ගන්න. නමුත් අපි කරන්නේ නිශ්ශබ්ද තැනකට යන්න. නමුත් මේ පරිසරය ඇත්තටම අපිට ශබ්ද දෙන්නේ නැහැ. අපිමයි ශබ්ද දෙන්නේ පරිසරයෙන් එන කුරුළු ශබ්දයක්, වතුර වැටෙන ශබ්දයක් එච්චර භාවනාවට බාධා කරනවා. බාධා කරන්නේ මනුෂ්‍ය කටහඬයි. ඒ නිසා අපි අපි විසින් ජීවිස ගැනීම ඉතා වැදගත් වෙනවා. ඇත්තට මේ භාවනාවට අවශ්‍ය තැන තමයි මේ පන්සල් කියලා පටන් ගත්තා ශාසනය ඉස්සල්ලා. මේ සංඝයාට ඇවිල්ලා විකේන තැන්. ඒක තැන් වලට ආවට පස්සේ අපි නිස්සද්ද වෙඳීමත් බුද්ධ පූජාවක් ඒක වැදගත් වෙනවා විශේෂයෙන් භවනා. ඒ නිසා නිසද්ද තැනකට යන්න ඒක අවශ්‍ය වෙනවා. ඊගාට නාසය සඳහා මතක් කරන්න තියෙන්නේ සාමාන්‍ය වාතාවශ්‍රය කියන තැනකට යන්න සුවඳක් හෝ ගඳක් නැති. හුස්ම ගන්නකොට වෙනසක් නොදැනෙන සාමාන්‍ය වාතාවශ්‍රය තියෙනවා. ඊගාවට මුඛය වැඩ දෙකකට පාවිච්චි කරනවා ආහාර ගැනීමට සහ කතා කිරීමට මේ දෙක ආයතනේ වහලා ගන්නවා. එතකොට ඉතුරු වෙන්නේ කාය ආයතනය. ඒක තමයි අපි හිත යොදන්නේ. එතකොට අර ආයතන හයේ හතරක්ම වසා දාලා දේශිම වෙච්ච කාය ආයතනට හිත යොදන නිසා මේකට කායානුපස්සනාව කියලා සඳහන් කරනවා. මේක හොඳට බරපතල පැත්තක් තමයි. මේ කායානුපස්සනාවෙන් පටන් ගන්න නැතුව වෙන ආයතනයකින් හෝ වෙන තැනකින් පටන් අරගත්තොත් යෝගාවචරය හිතවිල්ලකද ඉන්නේ ප්‍රත්‍යක්ෂයකද ඉන්නේ කියලා අඳුනන්න තමයි. කායනුපස්සනාව ඉන්නවනම් හිතවිල්ලක නෙවෙයි ඉන්නේ කායानुපස්සනා කියලා අත ගාලා හෝ හැඩේ දැකලා හෝ ආකාරය දැකලා අල්ලන්න. මේ සාධනකයට දෙන්නේ කායानुපස්සනා. ඒ සඳහා ඉරියව් හතරක් සරුවචනාංශයේ ප්‍රධාන වශයෙන් දේශනා කළා කියලා 84000 ඉරියව් වල ප්‍රධාන ඉරියව් හතරක් තියෙනවා. ඉඳගෙන හිටගෙන නිදාගන්න නිසා ඇවිදින්න කියන. ඉතින් මේකදී මේ හතරෙන් ඇවිදින ඉරියව්ව ක්‍රියාශක්ති වැඩි වීර්ය පැත්තට බර වැඩි. නිදාගෙන ඉන්න එක කුසීතකමට බරයි. හිතගෙන ඉන්න ඉරියව්ව ඉරියව් පවත් ගන්න අමාරු නිසා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව තමයි මේකදී ප්‍රසස්ත ඉරියව් විදියට පාරගන්න. ඒ නිසා පරියංක භාවනාව කියලා අපි මේකට කියන්නේ. අන්නේ පරියංකේදී මේ කය කය විසින්ම Tamange ඉරියව්ව කරදරයක් නොකව පවත් ගන්න නම් පටන් ගන්නකොටම හොඳ පහසු ඉරියව්වක් දෙන්න ඕනේ. ඒක සඳහා සරුවත්තරනාථගේ රූපේ දිහා බලනකොට අපිට හිතා ගන්න පුළුවන් කොහොමද උන්වහන්සේ අපිට මේක නිස්සබ්දව මේ බණ කියන්නේ කොහොමද කියලා. ඒ ඉරියව්ව දිහා බලනද යට සම්පූර්ණම ත්‍රිකෝණාකාර ප්‍රදේශයක් පොළොව වැතිගෙන පැතිරලා තියෙනවා. ඒක තමයි බද්ධ පරියන්කේදී අපිට හම්බෙන ලාභේ විශාල ත්‍රිකෝණයක් පදනම් වෙනවා. ඒක තමයි මේ බුද්ධ ශරීරයේ වැඩියෙන්ම ස්පර්ශ වෙන තැන. වැඩියෙන්ම ස්පර්ශ වෙනකොට වැඩියෙන්ම තහවුරුයි කියන එක භෞතික විද්‍යාව උගන්වන දෙයක්. ඒ තහවුරු වෙදීමේ ත්‍රිකෝණාකාර හැඩේ විශේෂ ගතියක් තියෙනවා. ඊට පස්සේ අත් දෙක තියාගත්තට පස්සේ මිසරේ තියෙන පිරමීඩේ හැඩය තමයි පෙන්වන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය චෛත්‍යික ස්වරූපේ මේක තමයි ස්ථාවරම ඉරියව්. ඉතින් මේක තමයි ප්‍රශස්ත. අපි පුළුවන් තරම් ඒකයි සරුවත් යනසේ වජ්‍රාසනේ වාඩි වෙච්ච ක්‍රමයටම වාඩි වෙන්නේ අනේ අපිටත් ඒ වගේ උන්වහන්සේට අවබෝධ වුණා වගේ තත්ත්වයක් අවබෝධ වේවා කියලා. නමුත් ඉතින් යම් යම් ලෙඩ රෝග සහ වයස්ගත තත්ත්ව නිසා හැමෝටම බිම වාඩි වීම සහ මේ භක්ත පරියන්කේ ලේසි නෑ. ඒ නිසා ඒක කිව්වයි කියලා ඒක මෙන්න ඕන කියන අදහසක් ගන්න එපා. ඒක තමයි ප්‍රශ්නස්ත. නමුත් හැම වෙලාවෙම මතක තියාගන්න අපි ඉරියව්ව ඉඳගෙන ඉන්නකොට හැමදාම අර මේ භක්ත පරියන්කේට නැත්තම් පරියන්කේට ගැළපෙන විදිහට ඇඟ හදා මගේ හැදේවා හදාගන්න ලැබේවා කියන අදහසින් හැමදාම ඒකට ගෞරව කිරීමක් කරනකොට ටික කාලයක් අහක හදන්න පුළුවන්. ඒ නිසා පටන් ගන්නකොට ඉතර දඬු කඳේ ගැහුවා වගේ දඬු දඬු කරගන්න යන්නේ. අන්නේ විදිහට ඉරියව්වක් අරගෙන මේ වගේ ඉරියව්ව හෝ නැත්නම් තමන්ගේ භාවනා ආසනයක නැත්නම් පිටපැත්ත කෙලින් තියෙන පුටුවක හෝ වාඩි වෙලා උඩුකය කෙලින් තියාගන්න උත්සාහ කරන්න කියලා. ඒ ආසනයට ගත්තට පස්සේ මේ ආසනයේ සමබරකම බලන්නේ කියලා කියනවා දෙපැත්ත සමබර වෙන්න. හැබැයි අර කාන්තාවක්සේ සඳහා වික්ෂණී සඳහා යොදලා තියෙන අර්ථපරියන්කිට ගියාම සමබර නැතුව වගේ පේනවා. නමුත් ඇත්තටම ඒකට කියලා පටල වෙච්චාම හොඳ ශරීර සම්බරකමක් තියෙනවා. සම්බරකම පළවෙනි ලකුණ දෙක තමයි හැම මස් පිටුවක්ම සැහැල්ලු වෙන්න. ඇස්පිල්ලා, බෙල්ලේ මස් පිටු, කොන්දේ දඩු කරන්න එපා. ඒ නිසා ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම තමන්ගේ ශරීරයේ මෛත්‍රී යුක්තව පීරා බලන්න ඕනේ. මම සැපසේ වාඩි වෙලා ඉස්සල්ලාම අපි බුද්ධ වන්දනාවක් කරලා බුදුගුණ සිහිපත් කරන එක බුද්ධ අනුස්සතියක් කියලා හිතාගමු. මේ වාඩි වෙලා තමන්ගේ ශරීරය සුවසේ ඉන්නවා කියලා බලන එක මෛත්‍රියක්. මෙතෙන්ද ගියේ නැත්නම් කවදාකවත් මගේ හිත මෙතන කියන මම දැන් මෙතන කියන තැනට ගන්නවා. ඒ නිසා පින්දගත්තට පස්සේ ඉස්සල්ලාම කරන්නේ මම දැන් මෙතන වාඩි වෙලා. නැත්නම් මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිත ගත්තොත් පළවෙනිම සතිය පිහිටීමේ එකලස සතියේ දෙතින්දී අර්ථකථනයක් වෙනවා මම දැන් මෙතන කියන්නේ සතිය කියලා. එතෙන්ට යනකොට තේරෙනවා අප්‍රමාදී ගතියක් අපේ හිත ඊයට යන්නේ නැහැ. හිතට යන්නේ නැහැ. වෙන තැනකට යන්නේ නැහැ. තමන් ඉස්සරහින් ඉන්න කෙනාට හෝ පස්සේ ඉන්න කෙනා පිළිබඳව පුද්ගලයා පිළිබඳ වෙනසකට යන්නේ මම දැන් මෙතන කෙනෙක් ලෙසට ආපු ගමන්ම අමෝතු ආධ්‍යාත්මික ගතියක් හිතට අමෝතු ධාර්මික ගතියක් හිතට ඒක මේ භාවනා සඳහා කෙරුවත් නැතත් ඕනම වෙලාවක මම දැන් මෙතන කියන තැනට එනවා මේක සමහරු මුළු ජීවිත කාලෙම අත්දකින්න නැති වෙන්න ඉඩ තියෙනවා නමුත් මරණ මොහොතේ අනිවාර්යයෙන්ම සිදුවෙන බව දැන් මේ මරණ පැයේ අධ්‍යක්ීම් වලදී හොඳටම පෙන්නලා තියෙනවා මරණ චිත්තක්ෂණය හරියටම අපි මේ දරුවෝ මේ වස්තු මේ ඇහ මේ කන මේ නාසය මේ තේරම අතහැරලා වර්තමාන මොහොතට හිත එනකොට එතන කොච්චර හිත කුලප් වෙනවද කියනවනම් පණ යනවා. එච්චර පණ යන්න හේතු වෙන මොකක්වත් නෙමෙයි මොකද මුළු ජීවිත කාලේ පුරාම මේක දැකලා නැහැ. මෙහෙම දෙයක් තිබුණාද මට මේ මගේ ජීවිතයේ උරුමේ මගේ ගෙදරට මං හදනේ දාවේ කියලා බලනකොට පණ යනවා. මේ බුදුහාමුදුරුවෝ ඒක අපිට පුරුදු කරනවා මැරෙන જાතියක් වශයෙන්, ළඩ වෙන જાතියක් වශයෙන්, වයසට යන જાතියක් වශයෙන් කවදා හෝ මේ අවසානයේ අසරණව මරෑඳේදී මේක පුහුණු කරන්න එපා. හොඳට කලු පෙස්ටි ජීවිතේ බද්දවවන වයසේදී මේක පුරුදු කළොත් අපිට තේරෙන පටන් ගන්නවා අපි පින් කෙරුවේ මෙතෙන් දෙන්නයි කිය. මනුස්ස ජීවිතයක් ඉල්ලුවේ බුද්ධානුක බුද්ධ ශාසනයක් ඉල්ලුවේ ක්ෂණ සම්පත්තියක් කියලා ඉල්ලුවේ අත්පිරිසසරක් ඉල්ලුවේ බණහන්ට ලැබේවා කියලා ඉල්ලුවේ අවිද්‍යක් ඉල්ලුවේ මේකටයි ආන්න ඒකේ ආපු දවසේම ඉස්ලාමින කෙනාට හරි සතුටක් සමහරුන් නම් බයක් ඇති වෙනවා අන්නේ ඒ ඇත්තෝ තමයි අපිට කියන්නේ තියෙන මානසික ආසාවක සහ සීලේ අඩපාඩුකම් තියෙන නැත්නම් තනියෙන් කොට බයක් වෙනවා ඇස් දෙක වහනකොට බයක් වෙනවා කරුවල වෙනකොට බයක් වෙනවා ලෙඩ වෙනකොට බයයි වයසට යනකොට බය වෙනවා මරණයේදී බයෙන් මැරලා. සීලයේ තියෙන කෙනාට සෞඛ්‍ය සම්පන්න මනසක් තියෙන කෙනාට මේක දක්ෂ අත්දැකීමක් වෙනවා. ඉතින් අර කටියට යක්ෂ අත්දැකීමක් වෙනවා මේ කටියට දක්ෂ අත්දැකීමක් වෙනවා. සරුවත් යනස අපිට අභියෝග කරනවා. පුළුවන් නම් වැඩි වේලාවක් මෙන්න මේ අප්‍රමාදේ පවත්වා. ඒ නිසා මේ කයත හිත ගත්තට පස්සේ විනාඩි ගාණක්වත් ගියාට කනගාටු වෙන්න එපා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැන හිත පවත්වා ගන්න. මොකද සමහරුන්ට කක්කමුක් වෙනවා මේ මෙච්චර සංසාරයක් අතීත අනාගතේ විසිරිච්ච හිත මෙච්චර සංසාරයක් ඉක්තින් කාන්තා පුරුෂයන් දිහා බලමින් ගත කරපු හිත පුරුෂයන් කාන්තාවන් දිහා බල කර කතෙන් බලමින් ගත කරපු හිත Taman දිහා ඒ වගේම මෙතනට ලංකාව ගැන හිතන්නත් එපා, ගෙදර ගැන හිතන්නත් එපා. මෙතෙන්ද ගන්නකොට ඉදුණේකලස. ඒකලස අමාරු නිසා විනාඩි ගාණක් ඒක තිබ්බට ප්‍රශ්නයක් නැහැ. පුහුණු නැත්තඳ හිත තියෙනකොටම බොහොම ලස්සනට හිතෙන් දෙනවා අම්මා ඉඳගෙන ඉන්න දන්නොත් දීක කියලා ඔඩොක්කට පැනනා වගේ පුරුදු කරපේ කාට ඒක බොහොම ලස්සන තනක්. ඉතින් ඒක තමයි අපේ පළවෙනිම එකලස මේකම අපිට කීත හැකි සතිය. මේකටම කියන්නේ අප්‍රමාදී. නමුත් මේක තාම ඒකාග්‍ර භාවයකට පත් වෙලා නැහැ. මේ වෙලාවේදී මුළු හිත මුළු කය පුරාම වැඩ කරනවා. විශාල ප්‍රදේශයක් අරගෙනයි වැඩ කරන්නේ. නමුත් මුළු ලෝකෙම අමතක කරන නිසා මේ පියවරට යන බව ලෝකේ අමදකලා වර්තමාන මොහොත කායත හිතට කායත හිත ගත්තා කියලා. මෙන්න මේක අරගත්තට පස්සේ මේකේ පදන් වෙනකොට පදියම් වෙනකොට භවය කියන එක තේරෙනවා. පැවැත්ම කියන එක තේරෙනවා. ඇහෙන රූප නෙවෙයි, බලන රූප නෙවෙයි, අහන ශබ්ද නෙවෙයි, ගන්ධ රස පහස නෙවෙයි ඉන්නවා. මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, සීන නැති වෙලා නැහැ. මම ඉන්නවා. ඉඳි මේ කියන එකට ගියොත් අපිට තේරෙන්න පටන් ගන්නවා මේක අහන දකින්න කියන එකට යට අඩිය තියෙන පැවැත්ම පිළිබඳ මුල් නූල. පාදම් පාදම රේඛාවට යනවා. දෙලින්ම යනවා කියන එක නෙවෙයි යන්න පුළුවන් තැනට එනවා. ආන එතෙන් ගියාට පස්සේ ඉතින් මුළු කයේ පවතින හිතේ තේරෙන්න පටන් ගන්නවා මේ පැවැත්ම ගොඩාක් සක්‍රියව සිදුවෙන්නේ උඩුකය. යටිකය කරලා කියන්නේ ඒක හෙල්ලෙන්න පෙරලෙන්න දෙන්නේ නැතුව දරාගෙන ඉන්න එක විතරයි. ඒ නිසා මේ උඩුකයේ සිදුවෙන ප්‍රාණි හුස්ම ගැනීම හෘදේ වස්තු වැඩ ප්‍රධාන ඉඳුරංගේ වැඩ අපේ අවධානය විශේෂයෙන්ම ඇදලා ගන්නවා යටිකය ඔහෙතියි. අන්න එතන දැක්කොත් ඒකට පුළුවන් වුණොත් විතරක් යටිකය අමතක කරලා උඩුකයට හිතලා. එතකොට ඒකාග්‍ර වෙනවා තව ටිකක් හිත. ඒකේ ඉන්නකොට ඒ එක එකනාගේ ශරීර ගොඩනැගිලි තියෙන හැටියට මේ හුස්ම ගන්න වැඩපිළිවෙල තමයි ප්‍රධාන වෙන්නේ. ඒ හුස්ම ගන්න වැඩපිළිවෙල වැඩියෙන්ම වැටෙන තැන ප්‍රකටම වැටෙන තැනට හිත යොදන එක තමයි අන්තිමම එකලස. ඒ කියන්නේ ෆයින් ටියුනින් එක. අන්තිම සීරු මාරු යන්නේ ඒක. ඒකට හදිස්සි වෙන්න එපා. හිත කොහකයි යොදන්න යන්න එපා. හිත යන්න හදන එකයි කරන්නේ. හිතට යන්න හදලා අහන්න ඕනේ වැඩියෙන්ම හුස්ම වැඩ පිළිවෙල වැටෙන්නේ කොහොමද? හුස්ම වැඩ පිළිවෙලට වැඩ හිත යොදන්නේ සරුවචනාංශේ මේ කය කියන හතර මහා භූතයන්ගෙන් පඨ වියාපෝ තේජෝ වායෝ වායෝ ධාතුව තමයි කියනවා ආධුනිකයට අල්ලස් පුළුවන්. වායෝ ධාතුව තමයි මේ කම්පන චංචල ගතිය වලට සංවේදිකම්. දැන් පොඩි දරුවෙක් දොරට වඩපුවාම ඒ දරුවා ඉස්සල්ලාම ගස් කොළන් හෙල්ලෙනවා දකින්නත් ඒකෙන් තමයි අර පාවෙන ඇස් දෙක එකට එකලස් කරන්නේ චංචල ගති දක්වලා. ඒකට සෙල්ලමට පෙන්වන්නේ අර කැරකෙන දේවල් පෙන්වනකොට ඒක බල්ලා තමයි හිත මත් කරගන්න ගන්නවා. පුරදල් වෙන්නේ ඒකේ. වගේ අපිත් මේ හතර මහා භූතයන්ගෙන් වායෝ පොට්ටප්ප ධාතුව තමයි සැලසුම් කරන්නේ. ඉස්සරහට ගන්න. අන්නේ වායෝ පොට්ටප්ප ධාතුව තමයි මේ ප්‍රාණය පවත්තන්නේ. අපි මේ හුස්ම බොන නිසා තමයි අපිට පාන කියන වචෙන් ගන්න ප්‍රාණ කියන වචන ඇවිල්ලා. මෙන්න මේ හුස්ම බොන වැඩේ තේරෙන පටන් ගන්නවා. අන්න ඒක ප්‍රකට කරන අල්ලගන්න එක බොහෝම සීමාරෝ කරනවා සර්වඥාන්සේ යෝජනා කරනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්තයි. සතිය පෙරමුණේ තියාගන්න. ඒකත් ඔය ගෝයන්කතුමා වගේ ඒවා කතා කරන උපරිමකං සතින් කියලා කියන්නේ මුඛයේ විදුලි පිටකේ වගේ අදහස් කරගන්න. ඒ නිසා නාසිකාග්‍රයේ උත්තරොට්ටේ කියලා අතුවාචාර්යනාථලා පෙන්නනවා. මේක සමහරට නාසිකාග්‍රයේ හෝ උඩුතල මුදුනේ වෙන්න පුළුවන්. මයිනමක් අදිනකොට ඒ හුලම්පාර මයිනමේ කට පුරවාගෙන ඊරාගෙන ඇතුළට යනවා පිටේ. ඒකට හද්දකුත් නිකුත් කරමින් නිකුත් වෙන. ඉතින් අපිත් මයින්හ මේ කට වගේ තියෙන නාස්තික දෙක තමයි. ඉතින් සමහරුන්න මේක ප්‍රකට වෙනවා. මේක හැමෝටම ප්‍රකට වෙන්නේ නැති බව ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සර්වඥාන්සේ. හැමෝටම මේක ප්‍රකට වෙන්නේ. ඒ නිසා තමයි ওই මහසිකාරය වික්‍රමයේදී ඒක නැති ආත මේ ඒ ශ්වසන මාර්ගයේ යටම කෙලවර පිම්බීම හැකිලිම ප්‍රකට වීම දක්වනවා. ඒක උදරච්ඡ දීක්‍රියා අනුව සිද්ධ වෙන්නේ. ඒ දෙකෙන් කොයි එක හෝ ප්‍රකට භාවය අනුව යනවා මිස යොමු කරවන්න එපා කියන එකයි කියන්නේ. ඒ නිසා පරියන්ක දෙක තුනක් විතර කරන්න වෙයි. පුරුදු වැත්තරක් දන්නවා. කොතනද ප්‍රකට. එතෙන්ද එනකොට නම් අපි මේ අප්‍රමාදයේ තුන්වෙනි එකලසට ඇවිල්ලා. ඒකට හරියට කඹේ ඇවිදිනවා වාගේ. ඒ දණ්ඩත් දිගේ යනවා වගේ වටපිට බලන්න බෑ. දැන් මේක දිගේ යන්න. ඒ වාගෙම තමයි අර මුළු කයේ හිත පවත්වනලක් වඩා උඩු කයේ හිත පවත්වනලක් වඩා මෙන්න මේ චිත්තක්ෂණේ පවත්වන එක උඟාවක් අමාරුයි. කුංචි සද්දයක් ආවත්, කුංචි වේදනාවක් ආවත්, කුංචි හිතවිල්ලක් ආවත් හැරෙන. ඒක තමයි අපිට දැන් තියෙන අභියෝගේ මේ ලබාගත් චිත්තක්ෂණය. මේකට කියන පුළුවන් ක්ෂණ සම්පත්තිය කියලා. මේ ක්ෂණ සම්පත්තිය ඊගාව චිත්තක්ෂණයකට ගෙනියන්නේ කොහොමද? අපි සාමාන්‍ය විවරයෙන් කියනවා ආස්වාසයේදී හැපෙන තන හිතියාගෙන මේ ආස්වාස හුස්ම රැල්ලයි කියලා දැනගත්ත සතිය ප්‍රස්වාසයට නොකඩවා ගෙන යන එක තමයි අපිට යෝගාවචරය කියලා කියන්නේ. ප්‍රස්වාසය තුනේ ආස්වාසයට ගෙනියන. මොකද ආස්වාද ප්‍රසාර දෙක අතර මැද සම්පූර්ණ සංක්‍රාන්තියක් තියෙනවා. ওই සංක්‍රාන්තියේදී සම්පූර්ණයෙන්ම සතිය හොල්ලලා ආපහු ඇතිවීමක් වෙනවා. ඉන්නේ සංක්‍රාන්ති අවස්ථාවේදී වේදනා සද්ද හිතවිලි වහාම අපේ సంతානෙට අඩාවා දෙනවා. ඒ අතරමැද කලකිරීමක් නොවුනොත් ආස්වාසයේ තියෙන සත්‍ය ප්‍රසවාසයට යනවා. ආස්වාසයේ තුනක ආස්වාසයට යනවා. ඉතින් මේක ඉස්ලාම අල්ලලා දුන්නාට පස්සේ ඒ ගත්ත එකලස කඳේ ඇවිදින්න වාගේ. හිමීට නිකන් දී යටින් ගින්දර ගෙන යනවා වගේ. හිමීට මේ චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස යනකොට සතියේ පුදුමාකාර ගතියක් තියෙනවා. එක චිත්තක්ෂණයක තියෙන සතියට වඩා චිත්තක්ෂණ කීපයක් සතිය බල කැවෙනකොට චිත්තක්ෂණ කීපයක් සතිය ජව කැවෙනකොට ඒ සතිය මේ පුදුම ඉන්ද්‍රිය තත්ත්වයකටපත් වෙනවා. අනිත් දේවල් වලට අර මෙතෙක්කල් හැංගිලා තිබුණ සතිය අපේ සිංහාසනය කියලා නතර කරලා වැඩ ගන්නවා. එතකොට එයාට මේ අධිකාරී ශක්තිය එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි අපේ ගමන සතිය පෙරමුණු කරගෙන අප්‍රමාදය පෙරමුණු කරන යන ගමනක් තියෙන්නේ. ඉතින් මේක අමාරුයි. ඒක හරුවත්නාංශේවත් දීසි කියන්නේ. නමුත් ඒක කළ හැකි එකම සතා මනුස්සයා නිසා. අපිට මොන ආත්ම භාවයක් ලැබුණත් දේවාත්ම භාවයක් හම්බුනත් මේක කරන්නේ. මනුස්සාත්ම භාවයකම කළ යුත්තක්. ආනේ ඒක තේරුම් අරගෙන අර දිගට අනේකයි තියෙන හැබැයි මේක සඳහා බාල මධ්‍යම වයස කියලා කිසියම් අභියෝගය වෙනසක් නැහැ. උගත් නුගත් කියලා කිසි වෙනසක් නැහැ. ස්ත්‍රී පුරුෂ කියලා කිසි වෙනසක් නැහැ. පැවිදි උපවිදි කියලා කිසි වෙනසක් නැහැ. දැන් ලෝකේ පුරාම මේක පැතිරුණාට පස්සේ ඊට වැඩි ප්‍රශ්නයක් මතුවෙනවා. බෞද්ධ අබෞද්ධ කියලා වෙනසක් තියෙනවා. මේ වැඩේ කරන්න බෞද්ධ ජීවිතද කියලා. මොනම විදියකින් කාටවත් එහෙම අධිකාරී ශක්තියකට යට කරන්න බෑ. හැබැයි මම ඒකට දැකලා තියෙන දේ තමයි මේක පවත්වන්න බෑ සීලයක් නැතුව. මේක පවත්වන්න බෑ සෞඛ්‍ය සම්පන්න මනසක් නැතුව. ඒ නිසා මේක අඳුල්ලා දෙන එක නම් බෞද්ධ බෞද්ධ දෙයකින් තුරව කාටවත් දෙන්න පුළුවන්. හැබැයි ඕනේ නම් පවත්වන්න දිගට ගෙනියන්න බලකවා ගන්න, ජවකවා ගන්න, පණවාගේ සතිය මේ සීලය රකින්න. ඒ කියන්නේ කායික පිරිසුදුකම, වාචික පිරිසුදුකම, ඊට පස්සේ මානසිකත්වය එන්නේ එන්නේ එන්නේ ඊට ගැළපෙන දරණසුළු ශ්‍රේෂ්ඨ මානසිකත්වයක් හැදෙනවා. ආරම්භයේට මොන වුණා ප්‍රශ්නයක්. ඉතින් මේක තමයි අපි පරියන්කේදී කරන්නේ. මේක තමයි සතිය සුද්ධතම හඳුන්ලා දෙන්න පුළුවන් ප්‍රශස්තම தත්ත්වය. මේක හරියට අපි ඔපිස් කර්මයේදී අපිට උගන්වනවා භෝගයක් පිළිබඳ පරිශන කරනට ඉස්සල්ලාම පරිශනාගාරය ඇතුලේ ඒ භෝගය වඩලා ප්‍රශස්තම தত্ত্ব දීලා වැඩිම අස්සන්න ලබාගෙන ලබන අත්දැකීම වගේ. නමුත් මේක ගොවියට රෙකමන්ඩ් කරන්න බෑ. මොකද ගොවියාගේ ගොවිපලේ පරීක්ෂණාගාර தত্ত্ব නැහැ. ඒ නිසා ඒ පරිේශන නිලධාරීන්ට සිදු වෙනවා මෙතනින් තෝරාගත් හොඳම වර්ග අරගෙන පරිේශනාගාරයේ ශේෂ්ත්‍රේ වවලා බලන්න. අන්න ඒක තමයි මේ ඇස් දෙක වහගෙන ඇහ කන දිව නාසය වසාගෙන කයට කයේ කියන මේ හුස්මට හිත යොදාගෙන කරන මේ ඇති කරගන්න සතිය විනාඩි 15 10 යනකොට මේ කයේ වේදනාව නිසා හිරිවැටීම් ගැති නිසා හරි වෙහෙසකර තත්ත්වයකටපත් වෙනවා. සද්ද එන්නේ එන්නේ එන්නේ කාබාද වැඩි. පිචිවිලි අධික වෙන්නේ ඉඳී තියෙනවා. එතකොට අපි පරියන්කෙන් නැගිනවා දන්නේ නැහැ. ඒ තරම්ම උස්සලා දානවා කියන්නේ. මොකද අපි ජීවිත අපි විවිධ ඉරියව්වල ඉඳලා තියෙන්නේ. ආන්න එහෙම වෙනකොට කෙලින්ම එදිනදා කටයුතු වලට යන්නේ නැතුව අතරමැදි අවස්ථාව වෙන සක්මනට යන්නේ කියලා කියනවා. එතකොට අර පරිේශනාකාර මට්ටමේ ඇති කරපු භෝගය පරිේශනාකාරයේ ශේෂ්ත්‍රේ වුණා වගේ ඇස් ඇරිලා. අපි මෙතන නෙවෙයි එළියට යන්නේ. ඒක කුරුළු හද්දත් ඇයි. උලන් වදිනා සීතලත් ඇයි. ආනාපානයට වඩා චේතනාපූර්වකව කය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒ විදිහට. ඒ විදිහේ කියනවා. ඉතින් ආන්න එතනදී අච්චරම ප්‍රශස්ත තත්ත්ව නැතුව මේ ගත්ත සතිය ශේෂ්ඨුණට වුණ පොත දිනු කරනවා එකක් ඉඳගෙන ඉන්න බැරි කම නිසා. ඒ වාසියට තියෙන්නේ සක්මනේදී හම් වෙන අත්දැකීම ආනාපානිය අත්දැකීමට වඩා ගොරෝසුයි. පය තියෙනකොට පය තියෙන එක වම දක්න වශයෙන් ඒ නිසා වැඩි බාධා තත්ත්වයක් ඇතිදී ගොරෝසු අරමුණක් කඹේ ඇවිදගෙන හිට ගියේ එක්කන ඒ දණ්ඩක යනවා වගේ අරමුණකට යන්නේ. ඉතින් ඒ නිසා ඒකදී අපි කරන්නේ ඇවිදින ඉරියව්ව. ඒක සඳහා අපි පසුගිය අවුරුදු කීපයකදී වැඩ කරපු නිසා මේ සක්මන් මළු උත්සාහ ගත්තා දර්ශීව හදන්න ඒක ඔක්කොට මේක හරියන්නේ නැහැ. නමුත් අපිට කරන්න තියෙන්නේ තනි පොලොක් හොයා ගන්න ඕනේ අඩි 30ක් 40ක් විතර දිග. පියවර 30ක් 40ක් විතර එක දිගට යන වංගු නැත්තම් වඩා. ආ මේකේ සක්මන් භාවනාව සඳහා ගියාට පස්සේ අප්‍රමාදෙමයි සතියමයි වඩන්නේ. එතනදී කියනවා අදිස්ථාන කරපු මම මේ ටික අක්මන් කරනවා කියලා ඉත ඉඳ අදිස්ථාන කරගෙන ඒකට මොන දිලා හිතගෙන හිතගෙන ඉන්න ඉරියව්වට හිත වෙලා. හිතගෙන ඉන්න ඉරියව්වට හිත වෙනකොට අර පරියන්කයට ගිහිල්ලා මම දැන් මෙතන හිතගෙන ඉන්නවා කියන අත්දැකීමට සමානව මේ සක්මනේ ආරම්භයේදී මම දැන් මෙතන හිතගෙන ඉන්නවා වගේ. අත ඉඳගෙන ඉන්නේ හිතගෙන ඉන්නවා කියලා. එතකොට කුණ්‍යක් ගහුවා වගේ පිරමීඩක රූපේ නෙමෙයි තියෙන්නේ හිතගෙන ඉන්න ඉරියව්වට ලැබෙනවා. ඒකට හිත ගනින්න එක තමයි ඉස්සල්ලාම කරන්නේ. හැබැයි අර පරියන්කෙන් පස්සේ යනවනම් ටිකක් හිතේ දිනාපු සමාධි ගති තියෙනවා. එහෙම නැත්නම් නිින්දකට පස්සේ දාහන වේලකට පස්සේ ගියාම හිත තියෙන්නේ විවිධ සංඥා කොටක හිතගෙන ඉන්න ඉරියව්වට අරගෙන තමයි මම දැන් මෙතන හිතගෙන ඉන්නවා ඉරියව්වට ගන්න. ඒක පළවෙනිම එකලස. ඊට පස්සේ කියනවා රාජස්ථාන කරපු ඉඩමේ සක්මන් මළුවේ කිසිම භාවනාවකින් තොරව සාමාන්‍ය වේගෙන් ටිකක් අර ඉඳගෙන ඉන්නකොට තිබුණු හිරියන්ද මේ ටිකක් වැඩ කරන්න ස්නායු විවිධෙන්ද සාමාන්‍ය වේගයේ යහට මට ඇවිදින්න. විනාඩි 5ක් විතර වගේ සාමාන්‍ය වේගෙන් ටිකක් ඇවිදින්න එතනදී බාධා කරගන්න එපා කොච්චර වේගෙන්ද යන්නේ කියලා මේ තමන් මෙතන ඉඳලා කරපු විදිය තමයි. සක්මන් කරන එකයි කියන්නේ. අන්න එහෙම කරනකොට ඒක නිකන් සාමාන්‍යයෙන් අපේ පොත්වල සඳහන් කරලා තියෙන ඉඩම කටුකොහල් නැද්ද, හර්පියෝ නැද්ද, කූඹි නැද්ද, තනකොළ නැද්ද, කවුරුත් කැමෙන පාරක්ද කියලා බලන්න පාර චෙක් කරන්න ඇවිදිනවා. ඉතින් විනාඩි 5ක් විතර ඇතුළත මුත්‍රා කරන්න අවශ්‍ය නැහැ. වතුට්ටියක් බොන්න ඕන, කහින්න ඕන, ඔක්කොම පොඩ්ඩක් ඉඩ දෙන්න. ඒක මොනවත් නැත්නම් ආයෙත් ඇවිල්ලා අර පළවෙනිම හිතගෙන අධිෂ්ඨාන කරගත්ත තැන හිතගෙන හිතගෙන ඉන්නේ ඉරියවට හිත දාන්න. ආන්නේ ඉඳලා එතනදිත් අපිට වැටහෙනවා නම් බාධාවක් නැහැ කියලා ඊට පස්සේ අර ඉඩමේ ගත්ත සක්මන් මළුවේ ඇවිදින ගමන් පරියන්කේදී අපි යටිකය අමතක කරලා උඩුකයට හිත ගත්ත එක අනිත් හිත ගත්ත එක අනිත් පැත්ත කරන්නේ. උඩුකය අමතක කරලා යටිකයට හිත ගන්න වෙනවා. මොකද සක්මනේදී චේතනාපූර්වක වැඩ කරන්නේ පාය දෙපයි. එනිසා උඩුත් උඩුකය සම්පත් කිරීම සඳහා අත් දෙක ඉස්සරහින් හෝ පස්සේ සත කරගන්න. එහෙම නැත්නම් උඩුකය කෙරෙහි අවධානය අඩු කරලා යටි කයට හිත දාලා දකුණු ක්‍රියාත්මක වෙන වෙලාවේදී <clears throat> පොඩු කයත් අමතක කරනවා ලෝකෙත් අමතක කරලා ඒ දකුණු පාය බරක්ද සැහැල්ලුවක්ද ඉබේ කෙරනවාද ආයාසයෙන් කෙරනවාද පොළොව සීතලද වැටෙන්නේ උණුසුමටද වැටෙන්නේ පොළොවද තද පායද තද ආදි වශයෙන් මේ විලුඹේ ඉඳලාද පාය කියන්නේ මුළු පායම තියෙනවා ආදි වශයෙන් ඒ ලැබෙන අත්දැකීම වර්තමාන වශයෙන් තියෙන අත්දැකීමට හිත ගියාන අන්න තුන්වෙනි වට්ටමේ එකලසට ආව වෙනවා. හිත මම දැන් මෙතන කියන තැන හිතගෙන ඉන්නවට වඩා පයේ අත්දැකීමට යනවා. එතකොට වෙන්නේ <clears throat> හිතගෙන ඉඳීමෙන් අපි ලෝකය අමතක කරනවා. ඇවිදින් යෑමෙන් අපි උඩුකය අමතක කරනවා. වම දකුණ කරන්න යනකොට දකුණ කියනකොට වම අමතක කරනවා. දකුණ බලනකොට වමත් නෑ උඩුකයත් නෑ ලෝකෙත් නෑ දකුණු කය තමයි හිත තියන්නේ. ඒක ඉස්සල්ලාම් බබෙක් ඇවිදිනකොට 7යි 7යි කියලා එක පයක බර හැලු කරමින් සමබර කරන්න හදනවා වගේ ඊට පස්සේ වමෙන් දකුණෙන් වමට යනකොට ඒ පොඩි එකක් හතන නැහැටි දැක ගන්න පුළුවන් මේ පිට ගන යන බබා පළවෙනි දවසේ පියවර කියන්නේ. ඊටත් වැඩි අමාරුයි අපි කොච්චර ලොකු වුණත් සතියේ යුක්තව දකුණේ තුන සතිය වමට ගන්න. ඒ තරම් ඉක්මනට මේක වැටේ. කමන්නේ පොඩි උන් ගන්නට අංශභාගයට යන්නේ. උච්චර වැටුණා තක් කාලේ වැටුණා මිසක කුඹියට කළ හයි වෙනා මිසක වයසක මිනිසෙක් එහෙම වැටුනොත් එහෙම අන්තභාගය. පොඩි උන්ට මොකුත් නැහැ. තමයි ආනාපාන මේ සක්මන් කරනකොට පුළුවන් තරම් ලදරු හිතක් ඇති කරගන්න. පුළුවන් තරම් ළමා හිතක් ඇති කරගන්න. අපිට ඇත්තටම වමේ <clears throat> ගත්ත සතිය දකුණට ගන්න අමාරුයි. දකුණේ ගත්ත සතිය වමට ගන්න අමාරුයි. ඒ නිසා ඉතින් අර දකුණින් වම වමෙන් දකුණ කියලා ඒ ඒ තැන ලැබෙන අත්දැකීමට හිත යොදාගෙන වැඩි පියවර ගන්නක් ගියොත් වැඩි සතියක් හිටිනවා වැඩි සමාධියක් හිටිනවා. ඒක නිසා ළඟ ළඟ හැරෙන්න වුණොත් වංගු සහිත වුණොත් අතරමඟදී මේ පයේ තියෙන චේතනා වෙනතන් වලට ගියොත් ওই සතිය ආධුනිකයට බාධා කරන නිසා දැනේ පොළොක් ඍජු දිග පොළොක් තමයි ගන්න කියන්නේ. නමුත් මේක අනිවාර්යයෙන්ම එහා පැත්තට කියලා හැරෙනකොට කැදේ. අර ගිය ගැම්ම ඒක ඒ සක්මණෙන් බලාපොරොත්තු වෙන එක අදිස් නෑ මේ ආනිසංශය. අර නඟ නඟ දිග නැද දිගට කරගෙන කරගෙන යනසේ එහාට ගිය ගමන් ඇහෙන් රූප බලන්න පටන් ගන්නවා. කනට ශබ්ද වදින්න පටන් ගන්නවා. එතනින් ගියාම ඇඟ හැරවෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතනදිත් පුළුවන් තරම් මේක අඩු කර ගැනීම සඳහා වම දකුණ වශයෙන් මෙහි කර කර හැරෙන්නේ. එහෙම නැත්නම් ඒක කඩන්න කියන අවස්ථා තුනකට ගිහිලා හිතගෙන හිතගෙන ඉන්නේ කියලා මෙනෙහි කරන්නේ හැරෙනකොට වම දකුණු වශයෙන් හැරෙන්න ආයෙ හිටගෙන ඉන්නේ කියව මෙනෙහි කරලා මෙහා පැත්තට ගමන් කරනවා. එතකොට මැදදී ආයෙ සමාධියක් වෙනවා මෙහා කොනකට කැඩෙනවා. ඒ නිසා සත්‍ය මුල් වෙච්චි මේ ඇඟිලි තුනක් දිග ඇරියොත් මැද තියෙන දිග ඇඟිල්ල සතිය නම් දෙපැත්තේ තියෙන ඇඟිලි දෙක සම කරන්න පුළුවන් වෙන්නේ සමාධියටයි වීර්යයටයි. රක්මන් කරනකොට වීර්යයයි සමාධියයි වැඩෙනවා. හරියන්කේ ඉන්නකොට සමාවෙන්ට සක්මන් කරනකොට වීර්යයයි සතියයි වැඩෙනවා. පරියංගේ ඉන්නකොට ඊගය සමාධිය වැඩි. සමාධිය වැඩි වුණොත් නිින්දට බර වෙනවා. සතිය වැඩි වුණොත් හිත වික්ෂිප්ත වෙලා ඇවිස්සෙන්න පටන් ගන්නවා. මේ දෙක සම කරන්න සක්මන පරියංගය සමවෙන්න. ඉතින් විස්තර කරනකොට අපි අතර පරියංග භාවනාව කියලා ඉස්සර කතා කරාට ප්‍රායෝගිකව බලනකොට නම් අත්තර කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා පරියංග සක්මන් කරලායි පරියංග කියන්නේ. එතකොට හරිය ආනිසංස තියෙනවා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ටික වෙලාවක් ඉඳලා පුළුවන්. සමාධි සක්මණෙන් ගෙනාවෝ සතිය නාසිකාග්‍රේත උදරයට යොදලා වැඩි වෙලාවක් ඇති කරගන්නත් පුළුවන්. එතින් ගියාම අර හිතිවිලි ගන්නවා. එයාල යන හිතිවිලි වගේක් අපේ හිතේ නිතරම තියෙනවා. ඒක ගොඩාක් වෙලාට දැපණේ වැටිලක් සිද්ධ වෙනවා සක්මණේ. යන්නේ අයාලේ හිතිවිලි සක්මණේ ඉවර වෙනවා. හරියන්කට එනකොට හිත ටිකක් පිස්සු. ඒ නිසා අපිට හම්බ වෙන කාලේ වටන කාලේ දෙකට බෙදලා සක්මණයි පරියන්කයි සමසම කරනවා. නමුත් උඟව දෙනෙක් මේ සක්මන් භාවනාවට සලකන්නේ නැහැ. මොකද ඒක කාලේ නාස්ති කිරීමක් කියලා. නමුත් අද වෛද්‍ය විද්‍යාවේ බව හරියට අනුමත කරනවා. මේ භයානක සනීප කරන බෙහෙතේ සනීප කරන්න බැරි දෙයක් රාශියක් සක්මනේ කරන්නේ. ඒ වගේම පරියන්කේදී ප්‍රධාන වශයෙන් නිතිමත වේදනාව සහ අයාල යන හිතවිලි බහුල කියන මේ රෝග තුන කියනවනම් ඒකට කෙටි උත්තරේ වහා ලැබෙන උත්තරේ තමයි ඒ නිසා ඒක සමබර කරන්න තමයි කාලම කරන්නේ. නමුත් ඒකෙන් අතර වෙන්නේ සම්ප්‍රමාදයේ දවසේ වැඩි වේලාවක් අපි ගත කරන්නේ ඉදිනදා වැඩ සඳහා. අන්නේ ඉදිනදා වැඩ වලදී සතිය පැවැත්වීම විතරයි gedara ගෙනියන්න පුළුවන්. මේ දෙකම ධම්මකරණේ දාලා යන්න. පරියන්කෙන් ගන්න සතියයි, ලක්මනේ ගන්න සතියයි දෙකම මෙහි බුද්ධියට දින්න වෙන්නේ. Tamanට gedara ගෙනියන්න පුළුවන් වෙන්නේ ඉදිනදා වැඩ කරන සතිය තමයි. නමුත් ඒක තමයි අඩුවෙන්ම ලැබෙන්නේ මොකද හේතුව ඒකෙදි චේතනාව විස්තරට වෙනවා. වෙලාවේ තියෙන බාධා වෙලියට එනවා වගකීම් බාරයක්. ඔය තුන නිසා ඒකේ ආධ්‍යාත්මික ගතියක් එන්නේ නැහැ. මේ කාර්ය බහුල සමාජික ගතියක් එන්නේ. ඉතින් ඒ නිසා එදිනදා වැඩ කරනකොට ප්‍රධාන වශයෙන් කියනවා නැවතිල්ලේ වැඩ කරන්න. සතියෙන් වැඩ කරන්නයි කියලා Tamange නිකුත් කරන හැම සද්දකම අහුකම් දෙන්න. silently mindfully slowly. එතකොට ඉතින් Tamanට නිකන් අලියට විලංගු ගැහුවා වගේ නැත්නම් ගොනාග පිට ඊය ගහ තිබ්බා වගේ ධූරයක් එන. වගකීමක් එනවා. ඇයි මේ එහෙම කියන්නේ? ආ එහෙම කියන්නේ සතියක්. ඇයි මේ මගේ සද්දවලට මම අහුම්කම් දෙන්නේ? මේ සතියක්. කියලා ඒක ආවට පස්සේ තමයි මේ සතියට ගෙවදින්න ඉඩ ලැබෙන්නේ. ඒ නිසා වැඩ කරනකොට මෙහිදී නැවතිල්ල වැඩ කරන්න. පුළුවන් ප්‍රමාණයකට සතිය යොදන්න. ඊට පස්සේ නිස්සබ්ද භාවයේ සම්බන්ධව කතා කරලා තමන්ගෙන් නිකුත් වෙන ශබ්දවලට විතරෝම අහුම්කම් දෙන්න පිටින් එන ශබ්දවලට ගණන් ගන්න බෑ. ඕනනම් කෙනෙක් ඇවිල්ලා අත කියලා කතා කරයි. ඊට පස්සේ බලන්නේ එහෙම නැත්තම් ගණන් ගන්න බෑ. නමුත් මේකේ තව එක කාරණාවක් ඉදිරිපත් කරන්න පුළුවන් මේ සක්මණෙන් හම්බෙන සතිය එදිනදා වැඩවලදී දිගට ගෙනියන්න නම් පටන් ගන්නකොට එදිනදා වැඩවල Taman තනියම කරන වැඩවලදී වැඩි අවධානයක් යොමු කරන්න. සමාජිකව ගත කරන වැඩවලදී සතිය පිටවන්න අමාරුයි. මොකද අර වගකීම් ප්‍රශ්නය කාල වේලාව ප්‍රශ්නේ අනිත් එක අපි අනුන්ගේ හිතවල ජීවත් වෙන අනුන්ගේ අත්වලනේ අපි රඟපෑමනේ කරන්නේ කට්ටි ආපු ගමන් ඒකට අපි නිකන් මේ නළු නිදෝ බාටපත් වෙනවා තනියම කරන වැඩවලදී ඒ වගේ කේම ටිකක් අඩුයි ඒ නිසා ධම්මික හඳුන්ගේ මම මේ ප්‍රශ්නේ අහුවත් පස්සේ උන්වහන්සේ කිව්වේ පෞද්ගලික කරන වැඩවලදී සත්‍ය පාත්තක් නැත්නම් මොනවද කොට වැස්පිලි කරනකොට කැස්පිලි කරනකොට තමන්ගේ ඔය පෞද්ගලික වැඩ කරනකොට ඒක අදිස්ථාන කරගන්නවා මේ වෙලාව මගේ දත්ම දෙන වෙලාව මම මේක වෙනකට වඩා හතියෙන් කරනවා. පැසිකිලි කරනකොටත් අපි ඒවල ටැග්ස් තියනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් කාලසටහනේ ටැග් හතරක් පහක් තියාගන්නවා. ඒ වැඩේට වෙනකට වැඩිය හතියෙන් කරනවා. ඒක ටිකක් අඩු වේගෙන් කරන්නත් ඕනේ. ඒක පුළුවන් තරම් පෞද්ගලික වැඩ වෙන්න. කාටවත් වග වෙන්නේ නැති වෙයි. එතකොට ටික ටික ටික ටික මේක ඥාන <clears throat> දෙන්නේ ඉඳපු ගමන් දත්මදමද ඉන්නකොට තමන්ට තමන්ව හම්බ වෙනවා. මම දැන් මෙතෙන්ට එනවා එක පාරට. ඒක උඟ කාලයෙන් දැකපු යාළුවෙක් වගේ තමයි පේන්නේ. මොක කවදාකවත් අපි අපිත් එක්ක ඉඳලා. දැක්ම තියෙන වෙන කොහොමද යන ගමනක් කල්පනා. මොනෝදාන වෙන එකක් කරන කල්පනා කරනවා. මොනෝදනට මොනෝදන බව දන්නවනම් self awareness එක තමයි මේ මම දැන් මෙතන මේ මම දැක්ම දිනවා කියන එක තේරුම් ගන්න. ඒ වගේ සක්මන් කරනකොට තමයි තමයි ඉඳපුවාම හම්බෙන්නේ ඉඳී. කොහොමම කරලා ඊවිනින් වෝක් එක යනකොටත් ඉඳපුවාම තමයි තමයි හම්බ වෙනවා වීදී. වෙනද හම්බෙන වෙනායනේ. වෙන වෙලාවල් හම්බෙන. අන්න ඒක වැඩි වෙන්න වැඩි වෙන්න තමයි අපි ඒ ආධ්‍යාත්මික ගතිය එන්න පටන් ගන්න. ඔක යම් කිසි මට්ටමකට ගියාට පස්සේ ඒ පුද්ගලයාගේ නිකුත් වෙන කම්පන තරංගවල ලොකු වෙනසක් ඇති වෙනවා. ඒකෝට ඈත ඉඳලා කීයේගේ අර මනුස්සයා මේ වැඩේ කරන්නේ සත්‍ය පිළිපදලා. ඒකෝට අපිට කල්යාණ මිත්‍යා වේදාරවලට අහු වෙනවා වගේ අහු වෙන්න පටන් ගන්නවා මේ ලාභයකටවත් සත්කාරයකටවත් ශෝභනයකටවත් අනුන්ගේ හිත ගන්නවත් නෙමෙයි මේ කටයුතු කරන්නේ. මේ මිනිස්සු උත්සාහ කරන්නේ අස විසම ලෝකේ සමහිත පවත්තන්ටයි කියලා. අපිට ඔය කල්යාණ මිත්‍ර අඳුරන්න කියන එක භයානක විෂය. මොනම තාලෙන්වත් අල්ලන්න බෑ. මොකද කල්යාණ මිත්‍රන්ගේ ස්වරූපයෙන් ගත කරන පාප මිත්‍රන්ගෙන් තමයි පිටලා තියෙන්නේ. ඉතින් ඒක කල්යාණ මිත්‍ර අල්ලන්න නම් ඔය සතියෙන් අප්‍රමාදයෙන් ඇල්ලුවොත් මම 100 200 සහතික වෙන කතාවක් කරගන්නවා. ඒක සෝබනේ නෑ. වංචාව නෑ. ඒ ඒ ඒ තන යයි. එතකොට ඒ ඒ තැන ඉන්න දෙන්නෙක් අතර පුදුම ආකර්ෂණයක් එන්න පටන් ඒ නිසා අපි පුරුම් ස්වාමීන් වහන්සේ කියන්නේ අපි ලෝකේ කොහේ හිටියා සත්‍ය වඩනවා නම් අපි එකම ධර්ම පවුලේ එකම රුතිරේ ප්‍රමාද රුතිරේ ගමන් කරන නෑදෑය බවට පත් වෙනවා. අපිට මූණේ මූණ අඹ ඉදින්දගෙන සිපවන දෙගෙන ඇයි හොඳයි කම මොකුත් ඕනේ නෑ. කොතන කොතන ඉඳගෙන හරි තමන්ගේ අප්‍රමාදේ වඩනකොට උතුම නෑකමට වැඩිය ඕනෑකමක් වෙනවා. ඒක මම මේ මෙල්බන් ගෲප් එකේ හොඳටම දකිනවා. පටන් ගත්තේ මම මේ කිවිසුම මත. මේ සාවි කොහේ හිටියත් මොන වැඩ කරත් නැවත හම්බ වෙනකොට මේ දිගටම ඇසුරු කරා වගේ තියෙනවා. අනිත් එක තමයි මේ පිරිසට යනකොට නෑදෑ වෙසක් ගන්නට කියනවා යනවා වගේ තියෙනවා. අපි දන්නවා ඒ අරසාව තියෙනවා. මගේ පහසුකම් ටික ගැටිය බලයි. කිසිම හැටයක් නැහැ. ඒකට හේතුව මොකද තම තමන්ගේ කටයුතු තම තමන් ඒ වගේ ඉෂ්ට කරන එක ඒක මේ පරියංග සක්මන නෙවෙයි මම මේ කතා කරන්නේ. ඉතින්දා කටයුතු කරනකොට දහසකුත් එකක් ඔය අත්කන්න වැඩ තියෙනවා වගේ කියන තියෙනවා ඒක පිළිබඳව මම නොදන්නවත් නෙවෙයි මට නැති වැඩක් නැහැ. මුත් මේකට සතිය ටික ටික එකතු කරනකොට පුදුමාකාර විදිහට නිකන් සවැත් මුල් චේතනාරාමේ අපි සරුවත්යන් වහන්සේත් එක්ක ඉන්න වැඩ කරනවා කියන ගැතිය ඉන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අර භාවනා රිට්‍රීට් එකේ ඉච්චර සීතියක් නැහැ. රිට්‍රීට් ඕන කරලා දෙන නිවාඩු දාගෙන ඉසෝදලා නාගෙන සිල් අරගෙන සුදු ඇඳගෙන නාන අර පොඩි ළමයි පොඩි කාලේ දෙල්ලම් බත් වෙනවාගේ වැඩක් ඔතන නෙමෙයි රිට්‍රීට් වල කරේ. අපි එදිනෙදා වැඩවල ගත්තට පස්සේ කොයි අඳුම ඇඳගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඉඳගෙන හිටියත් කාර්යබහුල ජීවිතය ගත කරත් බේම අර බුද්ධ ආශිර්වාදේ ධර්ම ආශිර්වාදේ සංඝ ආශිර්වාදේ එන්න පටන් ගන්නවා. එතකොට අපි සසරණයි. අසරණ නැහැ. අපි අනාථ නැහැ. අපි සනාත වෙනවා. ඒක තමයි තිසරණ සරණ ගියා කියන එක. විශේෂයෙන්ම ඒක හතරවෙනි ධර්මයක් වෙනවා අපිට අපේ සීලේ සරණයි. ඒකෝර බුද්ධ සත්‍යයේ ධම්ම රත්නයේ සංඝ රත්නයට අමතර සම්මාදකින් සීලය පිළිබඳව ලොකු විශ්වාසයක් එන්න පටන් ගන්නවා. වෙන මේ ලෝකේ මම රැස් කරපු ධනෙ මේ සීල ධනෙ තමයි වැඩගත් වෙන්නේ කියලා. ඒක නෑ ඇතුළත ලොකු පිරිචිගතියක්. මේ සම්පත්‍ති කරගතියක්, මේ සන්තුෂ්ටි කරගතියක් ඇති කරනවා. මේ ලෝකේ දේවල් හරියට වෙනස් වෙනවා. නෑදෑය වෙනස් වෙනවා, දරුවෝ වෙනස් වෙනවා, වස්තු භෝග වෙනස් වෙනවා, ඊටු ප්‍රසංසා වෙනස් වෙනවා, අරව වෙනස් වෙනවා. ඒ සතිය හෝ අප්‍රමාදයෝ තමන්ගේ සීල කවුරු මොන තාලෙන් දොස් කිව්වා. තමන් දන්නවා මගේ සීල කැඩුණ නැහැ කියලා ඇතුලෙන් hinaයක් hinaවක් යනවා දෙක්කොනේ hina වෙන්න පුළුවන්. මුකෙන් විතරක් නෙවෙයි. රසපැත්තම hina වෙනවා. දෙපැත්තම hina වෙනවා. ඒක ඒක බේරන්න බෑ. ඇත්තට එතකොට මේ කවුරු හරි බැනපු කෙනාට ස්තුති කරන්න හිතනවා මොකද මේ මනස විතරයි මේක ඇත්තටම පෙන්ලා දෙන්නේ. ඒක සතියේ ගියාට පස්සේ හරි පුදුමම මේ ජී සජීවී ධර්මයකට අපි සම්බන්ධ වෙනවා. ඉතින් ඒක උනාට පස්සේ අපේ ශාසනය කරන්ත උත්තරම සේවයක් වෙනවා ශාසනයෙන් අපිටත් වෙන සේවය සිද්ධ වෙනවා. හැබැයි අර මම ඒ ඒ ටිකට බරපතල විදිහට අවධානය කරාට වැඩේ පටන් අරගන්නේ ඉඳගෙන තමයි. හඳුන්ලා දෙන්නේ ඉඳගෙන තමයි. නමුත් අපි වැරදි අදහසක් තියාගෙන මේ ඒක තමයි වැදගත්. වැදගත් තමයි. මේක වැදගත් තමයි. නමුත් වැඩේ යන්නේ නම් සක්මනේදී ඉදින්දා වැඩේ. හැබැයි මම එහෙම කියන එකත් වැරදි. මොකද අරුවචනාංශගේ දේශනාවේ සඳහන් කරලා තියෙනවා මේ ධර්ම ඇති වෙනකොට ධර්ම પરම්පරාවේ මුල අහම්බය කිබෙන්නේ. ඕම නිකන් ලාවට එන්න පටන් අරගන්න. ඒ සමස්තෙන් සඳහන් කරන එක තමයි වැද්දගත්ම වෙනස. ඒක තමයි හැබෑ වෙනස පටන් අරගන්නේ අර යාන්තම තේින්න එක ඉතින් අපි නම් හිතන්නේ වැදගත්ම වෙනස තියෙන්නේ මාර්ග ඥාන ලැබෙනකොට විපස්සනා ඥාන ලැබෙනකොට විඥා ලැබෙනකොට කියලා. ඒවා අනිවාර්යයි මුල් එක හරියයි. නිසා මුල් එකයි වැදගත් වෙන නිසා සත්‍ය පුංචි නෑ. පරියංග භවනාත් පුංචි නම් දෙකදී අපි අඳුරගන්න. මොකද ඒක අර මේ පරිේශනාකාරය කරපු එක පරිේශන පරිේශනාගේ පරිේශනාකාරය කරපු එක පරිේශන ශේෂ්ත්‍රය කරලා ඊස්සේ දක්ෂ ගොවීන් අතට දීලා බලන්න. ඒ ගොවිය දක්ෂ වුණොත් විතරයි අපිට ජාතික මට්ටමට මේ භෝගේ රෙකමන්ඩ් කරන්න පුළුවන්. අන්නේ විදිහට මේ දක්ෂ ගොවීන් අතරට ජීවත් තමයි කෞද්‍යලිකව තමන් වැඩ කරන අවස්ථාව. ඊට පස්සේ ජාතික මට්ටමට දෙන එක තමයි සාමාන්‍ය ඉදිනදා කාර්යබහුල සංකීර්ණ වැඩ කරාපි සත්‍ය පිටේ. ඉතින් මම මේ කියනවා ගාහක් ඕකල අහලා තියෙනවා. දන්න දේවල් ආධුනිකයන්ට අවශ්‍ය වෙන විදිහට මතක් කරේ. ඉතින් මේක අහලා තියෙන කට්ටිය ඒක තව තවත් ඒක රේන්ෆෝස් කරගන්න, තව වැඩි කරගන්න පාවිච්චි කරත්තා. අපි මෙතන ඉඳලා පැයක් බලාපොරොත්තු වෙනවා. දැන් වෙලාව 9:35යි. ඒ නිසා අපි 10යි කාල වෙනකම් වෙලා ගන්නමු. ඒ ටිකක් ගන්න නම් ඒකටයි සක්මන් කරන්නේ. අපි 10යි කාලට ඇවිල්ලා 11යි කාල වෙනකම් මෙතෙන්ට පරියන්කයට එන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන් එනකොට පුළුවන් තරම් නිස්සද්දව මම හිතන්නේ එහා ශාලාවත් අපිට පුදු කරගන්න පුළුවන්. ඒ දෙකේ සුදුසු විදිහට පාවිච්චි කරන්න. ඔව් මේ මේ ඊට පස්සේ තියෙනවා මේ channel එක මාරු කරන්න කියලා ඉංග්‍රීසි වලට. සක්මන් කරන්න කැමති කට්ටිය ඒකට ඉන්න අකමැති නම් හෝ වෙලාව ගන්න ඕන නම් ගියාට ප්‍රශ්නයක් නැහැ. අපි මේ ඉංග්‍රීසි භාෂාවේ මේ කරපු ටික එච්චර වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ කෙටි හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. Okay now there's a request for me to do the same thing in the English version. So what I was talking about in Sinhala was that throughout our effort is to uh, develop the diligence. So uh, usually we recognize the diligence in the economic and the social sphere, but now we are going to practice it in a very intensive manner. In the sense we are going to do away with negligence. So we have to understand our all the uh, hindrances, difficulties in our progress is due to the uh, this uh, negligence. So we have to find ways and means uh, to recognize the negligence and to reinstall the diligence. So I would like to add to this uh, idea of nuclear and diligence, there is yet another technical term, the mindfulness. So we are going to recognize the mindfulness is equal to diligence. So now we are going to further going to apply this diligence into three ways into our life, specifically as the meditative life, uh, specifically under the retreat like this. We can say the development of diligence in the intensive way, semi-intensive way, and the extensive way. In the intensive way, you have to have the best theoretical maximum conditions, so most under the most such conducive conditions, you try to introduce mindfulness, you try to in practice diligence, uh, and then get the idea about what does it mean. And the second method is semi-intensive method. It is, you won't get the so much of conducive situation and a certain, amount of challenges and the uh, complexities. Still you try to harden, you try to reinforce the mindfulness that you have already got in the sitting meditation or in the intensive situation. The extensive situation is we call the day-to-day -day activities and still we try to extend the, uh, the mindfulness you gain in the intensive and the semi-intensive method to the day-to-day -day activity. So I would like to take little time first to introduce the, the intensive method. Uh, in the sense we call it sitting meditation. In the sitting meditation, we take the time solely for this diligence business, mindfulness. So there you have to understand if you are not taking this kind of a deliberate uh, effort, mind is usually tends to neglect. It is usually not mindful. So therefore, the Buddha as well as all the other benefactors, they say the, they, they evaluate, the, they give the value for this development of diligence so that they appreciate sitting and giving the maximum conducive conditions for the mindfulness to arise. And there you have to understand our mind, our mind and body phenomena, the being is basically two aspects of mentality and physicality. If I have to elaborate further, it has four institutes. The eye is the seeing business, the ear is the hearing business, the nose with the smelling business, the tongue with the tasting business, the body with the tactile sensations, and the mind with thinking and fantasizing. So when all the three, six are working together, very difficult for a beginner uh, to tackle the situation, to see the mechanism, to see the, the behind the screen situation. So therefore, out of his omniscient knowledge, the Buddha says, the most trickiest out of these six is the seeing and eye faculty. So he kindly asked us to close that faculty for the moment under the intensive practice. In the sense we can say most of the defilements and the negligence happened to us yeah, through this eye door. So we just close it for the moment. And then the second thing is the ear and hearing. So they are, they are asked to go to a solitude place as much as possible to the silence. The third one is the nose the last is tongue. So as far as the nose is concerned, you are supposed to go to a normal ambient uh, smell. Don't have a positive or negative smells. The taste-wise or the speaking-wise, close that faculty. Do not uh, try to talk or taste something. Then only the body and the mind become uh, the only possible uh, dynamic to process. So if the ask to advert the mind towards the body, that is what we call kaya vipassana or contemplating the body in body. This is the only thing we have never done in our samsara. We have been using this body as a crane or like a beautification equipment or this and that, but never consider this as contemplated the body in body. So for that the Buddha says, just give the attention to the body. The body itself has different postures, four cardinal postures, sitting, walking, standing and sleeping. Out of that, sitting posture is the most conducive for this begin to start the mindfulness. So you have to assume the sitting posture and you have to keep the example from the Buddha statue. You can see it is like a pyramid, triangular in shape. Most area must be touch the ground, then it become a very comfortable in sitting posture. But it is not an easy thing for a beginner. So You have to daily practice little by little to get a triangular kind of a thing. Otherwise, of course, you can take which means that sitting benches or meditative benches, but you have to keep the upper part of the body erect. In a way, when you keep the hands, you may feel it is like a pyramid or chaitya uh, in the temple. So when you go to that, assume uh, that posture, you get a scan through your sitting posture. There you make the first alignment. You will feel here, now I am sitting. This is a very important crucial state because you are bringing the mind to the time dimension here, now, now. And the space dimension to here. And the social dimension to I. Otherwise, you are always in the past or future, or they are never in here and you are concerned about the other people telling it is a compassion or whatever may be the excuse you give. Actually may be very rarely you come to the here and now. Here now I am. So that is the first alignment. Now you will say here now I am sitting. So you close your eyes. <clears throat> It's introspection, look through, space, scan through sweep through the body and feel as if you are inside the pyramid in the darkness and you are experiencing the whole body. So when you are experiencing, you must make sure body is symmetrical. All the muscles are relaxed, the eye muscle, the eyelids, neck muscles, all the kind of thing and then try to make it comfortable and feel the comfort. That's the kind of loving kindness. So once that is assumed, only you are qualified to go for the further calibration or for the adjustment. The second adjustment comes after you will establish in the sitting posture. That means that you find to see the most dynamic uh, living operations are taking place only in the upper part of the body. So you can just forget about the lower part. And if you feel that being, uh, existence more vitally happening in the upper part, bring your attention to the upper part. That is how you slowly, slowly take mind one pointer. At the beginning, whole body, and then from the upper the body. And when breathing becomes prominent, you can check what is the most rubbing point, what is the most prominent point as far as the breath is concerned. That is how you still make it one-pointedness. The have come out and say sometimes he come out as a suggestion maybe at the end of the nostril or top of the upper lips, upper lip. And if that is the point, pragmatically, practically, just confine to that. Forget about the upper part of the body also. Sometimes some people may find the rising and falling of the abdomen according to the movements of the diaphragm. That is also possible case. In between the chest area, the throat area, the bend inside the nose, <clears throat> any place will be a, a possible uh, rubbing place. Uh, if you have to check it then and there. After few sittings only you can confirm what is the most crucial point. And keeping the mind over there and following the breath accordingly is what we call Anapanasati Bhavana or rising and falling Bhavana. Whenever mind come to that particular point, most uh, <clears throat> easy way to check it is that you can see when the in-breath happening, no out-breath. When the out-breath happening, no in-breath. So when this discrimination happens, you are dead sure you are beyond the board. Otherwise, if the mind is uh, drifting, or it is fantasizing, or it is daydreaming, or due to irritating sounds or pains. When the mind becomes aligned with two points. One thing is the touching point, nostrils or the abdomen. The other one is the difference between the in-breath and out-breath. Very clear indications that you are directly on the present moment. And then this is, of course, very within few minutes one can go to that. That means a human, each human is endowed with this situation, whether they have tested, tested it or not. The challenge is how to maintain this thought how to bring this present moment attention to the in-breath to the out-breath, out-breath to in-breath, because in between the in-breath and out-breath, there is a transitional period. You are bound to lose mindfulness. So that is the task, to maintain the in-breath the out-breath, out-breath to in-breath. More you be consistent, the, that indicates the consistency of the mindfulness. It is almost equal to the consistency of the concentration. So this is a very brief practical hint for you to get idea about how to incorporate mindfulness in sitting meditation. But I would say easiest for the beginner. But very, very volatile. Soon you open your eyes, all the mindfulness go. Soon you get up, everything disturbed. But never mind, you are just introducing yourself to some and therefore you are supposed to go to a semi-intensive method. It is little harder that is, while walking, keep the mindfulness. Yeah, first you have to assume the, uh, of course you have to uh, find a walking path. It must be about 30 to 40 feet stretch, straight, flat area. And in the Sri Lanka, most renowned meditation centers, historical ones, are always with walking paths. Those who do not have walking paths means not much well established not much recognized. Because walking paths are very expensive thing. And uh, places you can find even under the rock or something like Walking path for the to be, make ruins must be well established. That means they have understood it properly. So here also we have put up few walking walking paths standard. Otherwise you can find a lawn or corridor or something like that and get the 30 to 40 foot 40 foot stretch and facing that, make a determination, this is the stretch I am going to walk, and come to a corner, face the stretch that you have determined, and assume the standing posture. They are also make the posture symmetrical, relaxed, and come to the mind, here now I am standing. Season need for few minutes to see whether there are any challenges. If it is not so, just walk the path that you have determined without any meditation in Sinhala there's a, uh, there's a radio song this is පිනිපාවඩ පිට බිම්මල් කුඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. That's all meditation. You just walk up. No any contemplation, normal speed, don't look at your legs, don't look at, at the in front, just at the outcast, downcast eye. Look at the place somewhere around 5 feet above, 5 to 5 and a half, and then just walk. Don't ask the question, what is the speed? Speed is your own natural, eh, natural, natural speed. And when that <laughs> uh, practice for 5 to 10 minutes, I'd say 5 minutes, within that if you need any other necessity, going to the toilet or drinking water, whatever you can do. And then again, come back and assume the standing posture, come the, bring the mind to the here and now, and then onward, bring the attention to the lower part of your body, this is the part intentionally going to walk. So upper part you may bind your hand in front of your head or just forget about and see when the left right leg is moving, whether your attention is in the right leg. If necessary you can make a mental note and try to experience it as if whether it is automatically happening or it is effortful, it is very heavy or it is light or whether you can touch the flatness of the ground, the hardness of the ground, or lightness of the ground, or coldness of the ground, whatever may be. That is the line to check if the mind is now alive, if the mind is now mindful or diligent. And once that is there, you have to forget about the upper part of the body, you forget about the left leg, you have to forget about the whole world. And just fully imbibe and experience the reality. And then when you once that established, you next immediately change into the left leg. And that is intentionally moving. Forget about the right leg. Try to concentrate. Try to be um, diligent on the left leg and see how do you experience. If necessary, you may make a mental note. Heaviness, tightness, flatness, coldness, whatever may be. So this is the way uh, you uh, maintain the mindfulness more number of steps mindfully, more concentration. That concentration is with open eye, with the sounds, with the intentional action, but the touch sensation is much prominent than the breath. So you have to have a gross level of compromise there. Therefore, this concentration you gain, this mindfulness you gain, is more durable because it is happening under certain amount of challenges. So that is why we call semi-intensive method once you develop that kind of a mindfulness under certain amount of challenges, you can copy it or extend further into the day-to-day -day activities, specifically the private thing you are doing to yourself, try to little slow down the action and try to be mindful whatever the thing you are doing, start with the most prominent point. And the thing is in day-to-day -day activities, the intention, the time frame, the responsibilities, all the things disturb you. But anyway, little slowing down. And the most important thing is listening to your own sounds. Make you more mindful, more spiritual, more religious, wherever may be. So I would suggest your toilet work and other uh, your private thing. And when you are dressing, opening the door, when you are walking, coming back, while eating, try to keep the mind exactly in the present moment or here and now. Whenever it is wandering off, don't worry. That is natural. But whenever possible, bring back to the, here and now position. So at the beginning, better start with the, the less pressurized blocks, private things. And then when it's developing, uh, slowly, slowly you can do a little bit uh, complicated thing, uh, little by little increasing. And then when you that come into your, that art, when you come into your life, then your likings and disliking and the timetable and the priority and everything is adjusted so that you will give more chances for the mindfulness to come and rest. So when that happens, you can exactly pinpoint the other person who is trying to develop mindfulness. That must be the best friend for you. Don't expect them only among the Buddhists. Many people in the many religions, nowadays they are trying, but they are not advertising. So therefore, if you develop mindfulness and these qualities you you going to recognize personally, among the thousands and thousands, you can clearly pinpoint the person who is minding his own business. And they are very silent, steady development, and you can see the consistency. Their vibration is completely different from the people with the sensuous pleasure. So more and more you develop, more and more you get the connection with the other, the, how do you call, the noble friends and the uh, good people. That is only criterion I can suggest you for you to get a companion. I find you, very difficult because you are not mindful. The moment you develop the mindfulness, you find world is full of uh, noble friends. So Buddha is coming and going, but we never open to the Buddha because we are not appreciating the Buddha quality. We are not developing Buddha quality. If you develop the Buddha quality, Buddha is never going for the passing away. He is always alive. Because his whole life, whole dynamism, whole vigilance is in the mindfulness. Once you introduce, you feel like living with Buddha. Therefore, whatever may be your way of walk of life, maybe a student or maybe a farmer, maybe a person developing skills, whatever maybe mindfulness is ever sharpening your faculties, not only stopping at this sensuous pleasure, sensuous uh, the game and uh, the, we'll say the material sphere, and it is leading the path to beyond this existence too. So therefore, out of compassion, you can give that recommendation for anyone. Well, that is the only thing I think I would say can recommend without any after effects, without any side effects. So, difficult, but whatever may be when you are talking with the hundreds and people, if one person gets the idea, that is enough because that is the only sign for the, living Dharma. All the others are just rituals and they are only so level. Of course, they are the one developing up to this point. But when you come up with the mindfulness only, you see that the sap of the Dhamma, the juice of the Dhamma, and you also get refined. So that is what I have to mention this morning. I hope within two days you can experience at least mindfulness in sitting meditation, but my emphasis is rather on walking meditation. And then when you go home, only you are taking the mindfulness which you have developed in the day-to-day -day in sitting and walking is not easy at all. therefore, try all the three possible ways. And once you develop, I think you will be the person that you know, benefited from the sasana. And you are the only person helping the sasana to. May you be healthy, healthy and happy. And may you be mindful. Thank you very much. We will be meeting here uh, now almost 10 o'clock. Uh, for you maybe another for 20 minutes time we will be either come for a sitting meditation here or the other hall and uh, other halls also will join us. So from 11.15 to, uh, sorry, 10.15 to 11:15 we will go for a sitting meditation. The timetable will be displayed down there. That is what we agreed in